සවන කාලෝ අයං භදංතා ධම්මත් සවන කාලෝ අයං භදංතා ධම්මත් සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධන්ත සංතිං මඤ්ඤන්ති බෝධේවා තාවතිං සා යාවංචි දංකේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන තයෝ ඕකාසාදිගමානුබුද්ධා සුකස්ස අධිගමායාති පින්වත්නි අද ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ එක්තරා සූත්‍රයක කොටසක් මාත්‍රකාවේ තබා ගන්න ගෙන ඒ පිළිබඳව විස්තර කිරීමට දීඝනිකායේ ජනමසබ සූත්‍රයේ කොටසක් මුලින්ම මාත්‍රකාමේ තබා ගත්තේ මේ සූත්‍රය ඊටාම දිග සූත්‍රයක් ඒ වගේම වටිනා ධර්මකාරණා තුලත් වෙන සූත්‍රයක් විශේෂයෙන් දේව භාසිත සංඛ්‍යාවට යන සූත්‍රය. මේ දේශනාව පිළිබඳව මුලින් ඩිංගක් කරුණු කියන්නට සිදු වෙනවා ශ්‍රාවකයන්ට මේක තේරුම් ගැනීමට. බුදුරජාණන් වහන්සේ ඥාතික කියන ගමේ ගිජ්ජකහ වසත කියන ගඩොලින් කරන ලද විහාරයක වැඩ වාසය කළා. මේ ඥාතික ගම අයිති වෙන්නේ බිම්බිසාර රජුරුවන්ගේ රජගහ රාජ්‍යයට අජාතසත්තු රාජ්‍යරුවන්ගේ රාජ්‍යයට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඥාතික ගමේ වැඩ වාසය කරනවා. මේ ඥාතික කියන ගමේ ජනතාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වාසය කළ පිරිසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඥාතික ගමේදී ඒ ගමේ කාලක්‍රියා කළ අය පිළිබඳව විස්තරයක් දේශනා කළා. තුනුරුවන් සරණ ගිය අය, පින්දහම් කළ අය කාලක්‍රියා කළ දෙව්ලොව ඉපදිලා. ඒ වගේම සෝවාන් සකලදාගාමි කුජ්ජලොත් දෙව්ලොව ඉපදිලා. ඊළඟට අනාගාමි පුජ්‍යලයන් පිළිබඳව රහත් පුජ්‍යලයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර දේශනා කළා මේ විස්තරය අහපු ඥාතික ගමේ ජනතාව තව තවත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගත්තා ඒ දේශනාවල් අහලා බොහෝ දෙනා තව තව නොඑක ආකාරයේ පින්දහම් කරන්න පටන් ගත්තා. ඉතින් ආනන්ද හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේ මේ ඥාතික ගමේ ගිජ්ජකාවසත කියන එකේ වැඩ වාසය කරද්දී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකර සිටිනවා ස්වාමීන් ඥාතික ගමේ මිය පරලව ගියාය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විස්තර දේශනා කළා. ඒ නිසා ඒ දැනට සුජීවත්ව වාසය කරන අය තවව තවත් ශ්‍රද්ධාව වැඩි දියුණු කරගත්ත පින්දහම් කරන්න පටන් ගත්තා. ඉතින් මේ අනෙක් ජනපදවලත් රජගහනුවර ආදී ජනපදවල බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් ශ්‍රද්ධාවෙන් හිටපු අය කාලක්‍රියා කළා තියෙනවා බොහෝ විශේෂයෙන් බිම්බිසාර රජුරෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පරම භක්තියෙන් හිටපු කෙනෙක් අදත් මේ රටේ ජනතාව බිම්බිසාර රජුරවන්ගේ ගුණ කියනවා. ඉතින් භාග්‍යතුන් මහන්සේ මේ ජනපදවල වාසය කළාය බුදුරජාණන් වහන්සේ කරේ භක්තියෙන් යුක්ත වෙඳලා මිය පරලොව ගිය අය පිළිබඳව ඒ අයගේ උත්පත්තිය ගැන විස්තරයක් කරනවා නම් ඒ ජනතාවත් තවදුරටත් ශ්‍රද්ධාව ඇති කරගන්නා බුදුරජාණන් වහන්සේ පිළිබඳව. තාතාව පින්දහම් කරනවා. මහත් භක්තියක් ගෞරවයක් ඇති කරගන්නා බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ අනෙක් ජනපදවලත් කාලක්‍රියා කළ අයගේ ඊළඟ උත්පත්තිය දේශනා කරනම නම් ඊටාම හොඳයි කියලා ආනන්ද හාමුදුරුව ආරාධනා කළා. මේම ආරාධනා කළා ආනන්ද හාමුදුරුව යම්කිසි කටයුත්තකට වැඩියා. ඉතින් පහෝදා උදේ බුදුරජාණන් වහන්සේ මේ ඥාතික කියන ගමේ පින්ඩපාත වැඩලා දාන පින්ඩපාත කරගෙන විජ්ජකාවසතය කියන එකට වැඩම කළා දහවල් දානේ වළඳලා සුළු වේලාවක් විවේකව ඉඳලා ඊට පස්සේ සමාපත්තියකට සමවැදුණා. ඒ සමාපත්තියෙන් නැගී හිටලා එලිමහනේ සෙවණෑති තැනක බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. එතන වැඩ ඉඳීමෙන් ඒ ජනපදවල රජගහනුවර ආදී කාලක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් හිතපු අය ගැන ආවර්ජනය කළා කොහෙද මේ අය උපදිලා ඉන්නේ කියලා. මෙහෙම ආවර්ජනා කරමින් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේට අදෘශ්‍යමානව ශබ්දයක් ඇහුණා. කවුරුවත් තේන්නේ නැහැ. අඬක් විතරක් ඇහෙනවා. ජනවසබෝ හම්බන්තේ ජනවසබෝ හම්බන්තේ කියලා. ස්වාමීනි මම මේ ජනවසබ දේවතාවා. මම ජනවසබ දේවතාවා කියලා මෙහෙම අදෘශ්‍යමානව ප්‍රකාශයක් කළා. තව ස්වල්ප වේලාවක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පෙනී හිටියා. බිම්බිසාරෝ හම්බන්තේ බිම්බිසාරෝ හම්බන්තේ කියලා ප්‍රකාශයක් කළා. ස්වාමීනි මම බිම්බිසාර රජා දැන් දෙව්ලොව ඉපදලා වාසය කරනවා. මේ වෙසවන රජුගේ කාර්යයකට යන ගමන් මට හිතුණ කාරණා දෙකක් නිසා බුදුරජාණන් වහන්සේ හමු වෙලා යන්න ඕන කියලා. එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේට වැඳලා පුදලා ගෞරවය කිරීමට අවස්ථාවක් ලබා ගැනීම. අනික් කාරණේ තමයි ඒ දෙව්ලොව තවතිසා දෙව්ලොව බුදුරජාණන් වහන්සේ පිළිබඳව කෙරෙන කතා ගුණ කතා පිළිබඳව ඩිංගක් ප්‍රකාශ කිරීම මෙන්න මේ කාරණා දෙක නිසා මම බුදුරජාණන් වහන්සේ හමුවන්නට පැමිණුණා කිව්වා ස්වාමීනි මම දැන් සතර පායකට යන්නේ නැහැ මට කැමති නම් මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ ඕනම තැනක උපදින්නට පුළුවන් ඒ වුණත් දැන් මගේ අදහස සකෘදාගාමි වීමටයි කියලා මේ ජනවසව දේවතාව ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ ඇහුවා දේවතාවෙනි ඔබ කොහෙන්ද ওই සම්පත්තිය ලබා ගත්තේ? ස්වාමීනි අන් කොහෙන්වත් නෙමේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්වාක්ඛාත ආදී මේ ගුණයෙන් යුක්ත ධර්මයෙන් භාග්‍යවතුන් වහන්සේ නිසා තමයි මම මේ සම්පත් ලබාගත්තේ කියලා මේ ජනවසභ දේවතාව ප්‍රකාශ කරනවා. මෙතන තියෙන ජනවසභ යක්ඛ කියලා. පාලි භාෂාවෙන් දේවතාවන්ටත් යක්ඛ කියන නම යෙදෙනවා. ඉතින් මෙහෙම ප්‍රකාශ කරලා ඊළඟට මේ ජනවසබ දේවතාවා දෙව්ලෝ පිළිබඳව විස්තරයක් කියන්නට පටන් ගත්ත බුදුරජාණන් වහන්සේ. ස්වාමීනි සෞතිසා දෙව්ලොව සුධර්මා ධර්ම සභාවට සේරම දෙවි එකතු වෙනවා. සක්දේව රජුව ප්‍රධානත්වයක් ගන්නවා. එහි එකතු වෙලා භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පින්දහම් කළා බණ භාවනා කළා ඉපදුණ අය විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ අය බොහොම සතුටට ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා භාග්‍යතුන් වහන්සේ නිසා අපාය හිස් වෙනවා දෙව්ලොව පිරෙනවා කියලා මෙහෙම නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කථනය කරන තවතිසා දෙව්ලව සධර්මා සභාවේදී ඊළඟට මේ ජනවසබ දේවතාව කියනවා ස්වාමීනි මෙහෙම අපි සාකච්ඡා කර කර ඉන්නකොට උතුරු පැත්තෙන් මහත් ආලෝකයක් පහළ වෙනවා ඊටාම දේත්‍යමත් ආලෝකයක් පහළ වෙනවා. එතකොටම සක්දේව රජ්ජුරුව කියනවා ඔය ආලෝකය පහළ වෙන්නේ කුමක් නිසාද? මේ සනං කුමාර කියන බ්‍රහ්මය අපි වෙත පැමිණෙනවා. ඒ නිසා හැමදෙනාම සතුටු වෙන්න කියලා සක්දේව රජ්ජුරුව ප්‍රකාශ කරනවා. ඊළඟට මේ ආලෝක ධාරාවත් සමග මේ සනං කුමාර කියන බ්‍රහ්මයා දිව්‍ය සභාවයට පැමිණිලා අසුන් ගන්නවා. ඕලාරික ආත්ම භාවයක් මවාගෙන තමයි ඇවිල්ලා අසුන් ගන්නේ මේ තවතිසාමසි දෙවියන්ට වැඩිය ඊටාම සියුම් ආත්ම භාවයක් තමයි මේ සනං කුමාර බ්‍රහ්මයාට තියෙන්නේ. ඉතින් එහි ආසනාරෝඩ වෙලා මේ සනං කුමාර බ්‍රහ්මයා ආරම්භ කරන බුදුරජාණන් වහන්සේගේ ගුණ කථනය කරන්න. එහෙම ආරම්භ කරමින් මේ බුද්ධ ශාසනයේ ප්‍රධානම ගුණ වන සතර irdibaද චතුරාර්ය සත්‍ය ධර්ම ඒ වාගේම තයෝ ඕකාසාදිගම කියලා කාරණා තුනක් මෙන්න මේ වාගේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව බුද්ධ ශාසනය පිළිබඳව ධර්මයේ පිළිබඳව විස්තර කරමින් මේ සනං කුමාර කියන බ්‍රහ්මයා සෞතිසා දෙව්ලොවේ දිව්‍ය සභාවේදී ප්‍රකාශ කරනවා බුදු ගුණ වර්ණනා කරනවා දහම් ගුණ වර්ණනා කරනවා සංඝ ගුණ වර්ණනා කරනවා ඉතින් මෙන්න මේ විස්තරය තමයි අර ජනවසබ දේවතාවා බුදුරජාණන් වහන්සේට සැලකෙන්නේ ස්වාමීනි මහානුභාව සම්පන්න දෙවිය ආවහම අපට ආසන ලැබෙන්නේ ඊටාම ඈතින්. නමුත් අපට මිහිරි හඬ ඇහෙනවා. මේ විදිහට තවතිසා දෙව්ලොව දිව්‍ය සභාවෙහි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව කෙරෙන ගුණකතනේ විස්තර මේ ජනවසබයක් යක්ෂයා එහෙම නැත්නම් දේවතාවා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ආපහු යන්නට ගියා. මේක දීර්ඝ කතාවක් මේ යන්තම් කැටියෙන් සඳහන් කළා. ඒ සනං කුමාර බ්‍රහ්මයා සෞතිස්සා දෙව්ලොව සුධර්මානම් දේව සභාවේදී දෙවියන් අමතා ප්‍රකාශ කළ කොටසක් තමයි අද මේ ජනවසබ සූත්‍රයෙන් අරගෙන මාතෘකාව කරගත්. මේවා බුදුරජාණන් වහන්සේ අනුමත කළ නිසා සේරම බුද්ධ දේශනා සංඛ්‍යාවටම පැමිණෙනවා. එහිදී මේ සනං කුමාර කියන බ්‍රහ්මයා සෞතස්සාවැසි දෙවියන්ට ප්‍රකාශ කරනවා සංකින් මඤ්ඤන්ති භූතෝ දේවා තාවතින්සා තින්නත් තවතිසාවැසි දෙවියනේ ඔබලා මේ කාරණේ පිළිබඳව කුමක් සිතන්නහුද යාවන්තිදං තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන සයෝ ඕකාසාදිගමා අනුබුද්ධා සුකස්ස අධිගමාය ඒ භාග්‍යතුන් වහන්සේ විසින් කවර කෙනෙක්ද සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්මයක් සම්බුද්ධ වූ භාග්‍යතුන් වහන්සේ විසින් තයෝ ඕකාසාදිගමාන බුද්ධා මේ අවකාශාදිගම තුනක් අවබෝධ කරගත්තා සුකස්සාදිගමාය සුඛය සැපය ලබා ගැනීම සඳහා මෙතන ඕකාසාදි ගමා කියලා පදයක් තියෙනවා මේ ඕකාසාදිගම අවකාසාදිගම තුනක් පිළිබඳව තමයි මේ ධර්ම දේශනාවේදී විස්තර කෙරෙන්නේ ඕකාසාදිගම කියන්නේ යම් යම් සැප ලබා ගැනීමට අවසාස ලබා ගැනීම යම් යම් ප්‍රතිපත්ත ධර්ම වලින් निराமிස සැප ලබන්නට අවකාශ ලබා ගැනීම ඉඩ ලබා ගැනීම තමයි ඕකාසාදිගම කියලා කියන්නේ මේ කාරණය ශ්‍රාවකයන්ට ඉදිරියේදී තේරුම් ගන්නට ලැබෙනවා ඇති මේ අවකාශාදිගම තුනක් මනෝදේකේ ප්‍රතිඵලය සුඛස්ස අධිගමාය නිරාමිස සුවේ ලැබීම සඳහා ඒ සුඛස්ස අධිගමාය කියන පදය තෝරලා තියෙන්නේ අටුවාවේ සුඛස්ස අධිගමා යාති ඥානසකස්ස මග්ගසකස්ස ඵලසකස්ස ච අධිගමාය ධ්‍යාන මාර්ගඵල සෝය ලබා ගැනීම අවබෝධ කර ගැනීම සඳහා එතකොට මේ ධ්‍යාන මාර්ගඵල සෝය අවබෝධ කර ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඕකාසාදිග මෙහෙම නැත්නම් අවකාසාදිගම තව පද වලින් කියනවා නම් ඉඩ ලබා ගැනීම, අවකාශය ලබා ගැනීම. ඒව තුනක් දේශනා කරලා තියෙනවා. කතමේ තයෝ කවර තුනක්ද? ඉදබෝ ඒකච්ච සංසට්ඨ විහෙරති කාමේහි සංසට්ඨෝ අකුසලේහි ධම්මේහි පින්වත් දෙවියනේ ඇතම් කෙනෙක් කාමයන් හා යෙදී අකුසලයන් සමගදී වාසය කරන සංසට්ඨෝ විහෙරති කාමේහි කියන්නේ කාමයන්ට බැඳිලා ගැති වෙලා එහෙම මාසය කරන ඒ වාගේම අකුසලෙහි ධම්මේ අකුසල ධර්මයන් පිළිබඳවත් ඒවට ගැති වෙලා ඒවා කරමින් වාසය කරනවා. ඒ කාම කියලා කියන්නේ මෙතන මේ කාම වස්තු පිළිබඳව තිබෙන ආශාව. දැන් අපි වාසය කරන්නේ කාම ලෝකයක ධාන මාර්ගඵල නිවන් අරුණාම දිව්‍ය ලෝක 6 මනුෂ්‍ය ලෝකය සතර අපාය කියන මේ 11 තන තියෙන සේරම දේවල් කාම වස්තු තමයි. මේ කාම වස්තුන් පිළිබඳව යම්කිසි කැමැත්තක් ආසාවක් තියෙනම නම් අන්න ඒකට තමයි කාම කියලා කියන්නේ. ඒ කාමයන් වලට ගැති වුණාම ඒවට ඇලිලා බැඳිලා වාසය කරනකොට අමුතුවෙන් කියන්නම දෙයක් නෑ සංසට්ඨ අකුසලයේ ධම්මේ අකුසල ධර්මයන් සමග එකතු වෙනවා මේ කාමයන් සමග එකතු වී වාසය කිරීම නිසා කාමයන්ට ඇලී බැඳී ගැලී වාසය කිරීමෙන් ඒ එක්කම ලෝභාදී අකුසල ධර්මයන්ත් පහළ වෙන්න පටන් ගන්නවා. මේ සනං කුමාර කියන බ්‍රාහ්මයා තමයි මේ ඊටාම රසවත් වටින දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේක එහෙමමයි කියලා. අනුමත කරපු නිසා තේරම මේවා බුද්ධ දේශනා බවට පත් වෙනවා. සෝ අපරේණ සමේන අරිය ධම්මං සුණාති. දැන් මේ කාමයන් පිළිබඳව ගැති වෙලා බැඳිලා ඉන්න තනත්තා අකුසලයන් සමග සංයුක්ත වෙලා එකට බැඳිලා ඉන්න තනත්තා සෝ අපරේණ සමේන පසු කාලයක මෑත කාලයේ අරිය ධම්මං සුණාති ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන ආර්ය ධර්මයේ ශ්‍රවණය කරන මොනවාද මේ ආර්ය ධර්මයේ කියන්නේ 아무තු දෙයක් නෙමේ බුදුරජාණන් වහන්සේගේම ධර්මයක් බුදුරජාණන් වහන්සේ සියලුම කෙලස් ප්‍රහාණය කළ නිසා උන්වහන්සේට කියනවා ආර්ය කියලා. සියලු කෙලෙස් වලින් වෙන් වුණා කෙලෙස් ප්‍රහාණය කළා ඈත් වුණා වාසනා සහිතව කෙලෙස් ප්‍රහාණය කළා. සාමාන්‍ය ආයමෙන් නොමෙයි සසරදී ගෙන කෙලස් පුරුදු තාත් එක්ක සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහාණය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා අරිය කියලා. ඒ ආර්ය ධර්මයානවා කට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහනවා කියන එකයි මේකේ තේරුම. යෝනිසෝ මනසිකරෝති නුවණින් මෙනෙහි කරනවා. දැන් සාමාන්‍ය ජනයා නුනුවණින් මෙනෙහි කරනවා. මොනවාද මේ මෙනෙහි කරන්නේ නුවණින් හෝ නුනුවණින්? අන් කිසිවක් නෙමෙයි අපේ ජීවිතය පිළිබඳව. පංච උපාදානස්කන්ධය පිළිබඳව. ඒ ගැනයි මේ නුවණින් හෝ නුනුවණින් මෙනෙහි කරන්නේ. ප්‍රතග්ජනයා මේ පංච උපාදානස්කන්ධය නාම රූප ධර්මයන් නিত্য වශයෙන් ඒ වාගේම සුඛ වශයෙන් ආත්ම වශයෙන් සුභ වශයෙන් මෙනෙහි කරනවා ඒකට කියනවා නුනුවණින් මෙනෙහි කිරීම ඒ මානසිකාරය කියලා කියන්නේ යම් අරමුණක් මෙනෙහි කිරීම. ඒක කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්. ඒකේ අර්ථය වෙනස් වෙන්නේ මුලින් ලැබෙන පදවලට අනුව. යෝනිසෝ මනසිකාරය කිව්වහම කුසල පක්ෂය භජනය කරනවා. අයෝනිසෝ මනසිකාරය කිව්වහම අකුසල පක්ෂය භජනය කරනවා. මේ කියන්නේ යෝනිසෝ මනසිකරෝති. අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට මේක අනිත්‍යයි ඇති වෙනව නැති වෙනව හේතු බල බද්ධ ධර්ම සමූහයක් මේ ආදි වශයෙන් අනිත්‍ය වශයෙන් සලකනවා. ඒ ඇතිවීම නැතිවීම නිසාම දුකයි කියලා සලකනවා. නුවණින් සලකනවා. තමාගේ වශයේ පවත්වා ගැනීමට හැකියාවක් නැති නිසා අනාත්මයි කියලා සලකනවා. ඊළඟට මේ පංච උපාදානස්කන්ධය කය ශරීරය කෙස්ලොම් ආදියෙන්ද සෙම්සට මල මුත්‍රාදී අපවිත්‍ර දේවල් වලින් නිර්මාණය වෙලා තියෙන නිසා අසුබයි කියලා යෝනිසෝ මානසිකාරයේ පවත්වනවා. මේ ඇත්ත ඇති සැටියෙන් මෙනෙහි කරනවා. ඒකයි යෝනිසෝ මානසිකාරයක. අයෝනිසෝ මානසිකාරය කියන්නේ ඇත්ත නැති සැටියෙන් මෙනෙහි කිරීම. මේ අතම් කෙනෙක් මේ විදියට භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහනවා. ඊළඟට මේ විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ආදී වශයෙන් ජීවිතය පිළිබඳව යෝනිසෝ මානසිකාරයේ පවත්වනවා. ධම්මානුධම්මං පටිපද්‍යති ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරනවා. මෙතන ධර්ම කියලා කියන්නේ සතර මඟ සතරඵල නිවන් කියන නවයට. ඒකට නව ලෝකෝත්තර ධර්මය කියනවා. අනුධම්ම කියලා කියන්නේ ඒ අනුව කටයුතු කිරීම. ඒ නව ලෝකෝත්තර ධර්මය උපදවා ගැනීමට ක්‍රියා කිරීම තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. ශීලය, සමාධි විදර්ශනාදී ගුණ ප්‍රායෝගික වශයෙන් කිරීම යෙදීම ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට මේ තනත්තා මෑත කාලයේ ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ බණ අහනවා. බණ අහලා හිටන් යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා. සෝ අරිය ධම්ම සමණං ආගම්ම යෝනිසෝ මනසිකාරං ධම්මානුධම්ම පටිපත්ති මේ තනත්තා ආර්ය ධර්ම ශ්‍රවණය නිසා යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නිසා අසංසට්ඨෝ විහෙරති කාමයේ අසංසට්ඨෝ අකුසලේහි ධම්මේ දැන් ඔන්න කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා වාසය කරනවා. දැන් මුලින් සඳහන් කළ හැටියට කාමයන්ට ගැති වෙලා බැඳීලා අකුසල ධර්මයන්ට යොමු වෙලා වාසය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ නැමැති ආර්යයන් වහන්සේගේ ධර්මයේ අහලා යෝනිසෝ මනසිකාරේ යෙදিলা ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පුරලා මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා අසංසට්ඨෝ විහෙරති කාමේහි අසංසට්ඨෝ අකුසලේහි ධම්මේ අකුසලයන්ගෙන් වෙන්ව කාමයන්ගෙන් වෙන් වෙලා දැන් වාසය කරන තස්ස අසංසට්ඨස්ස කාමේහි අසංසට්ඨස්ස අකුසලේහි ධම්මේහි uppajjati සුඛං මෙහෙම කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා වාසය කරනකොට ඔහුට උපදින සුඛය මේ සුඛය කියනකොට මේ බුද්ධ ශාසනයේ ඊටාම ප්‍රණීත නිර්ාමිෂ සුඛය තමයි මේ අදහස් කරන්නේ. මිනිස්යන් නොවිඳන අමරණීය සුවයක්. අන්න එහෙම සුවයක් ලබනවා මේ තනත්තා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා ඊතා ප්‍රණීත වූ මිහිරි වූ මధుර වූ මිනිසුන් නොවිඳින අමරණීය වූ निराமிස සෝයක් විඳිනවා ඊළඟට සුඛාභීය සෝමනස්සං මේ निराමිස වූ සෝය විඳිනකොට ඒක තව තවත් වර්ධනය වෙනවා සෝමනස්සය කියන්නේ තවත් හිතේ සතුට සොම්නස් බව ඇති වෙනවා සුඛය ඇති වෙනවා සොම්නස් බව ඇති වෙනවා සුඛය නිසා සොම්නස් භාවය ඇති වෙනවා. සුඛය කියන්නේ වෙන එකක්, සුඛ වේදනාව, සෝමනස්ස කියන්නේ ඊට සම්බන්ධ එකක්. සේයතාපි බෝ පමදා පාමොජ්ජං ජායේත. මේ සනංකමාර බ්‍රහ්මයා මේ දේශනා කරන්නේ. බවත්නේ පින්වත්නි යම්සේ පමදා පාමොජ්ජං ජායේත. මේ ප්‍රමෝදයෙන් සතුට ඇති වෙනවා. දැන් පාමොජ්ජ කියනකොට බොහෝ තැන්වල ලාභාල සතුට තමයි අදහස් කරන්නේ. මෙතන අදහස් කරන්නේ උසස් වූම සතුට. මොකද ඒ ඉස්සෙල්ලා තියෙනවා පමුදා කියලා තවත් පදයක්. පමුදා කියන්නේ ප්‍රමෝදය. කොට පාමොජ්ජං කියන්නේ උසස් වූම සතුට. ප්‍රමෝදේ ලබනවා මහත් වූ සතුටක් ප්‍රීතියක් භුක්ති විඳිනවා ඒවමේවකෝ අසංසට්ඨස්ස කාමේහි අසංසට්ඨස්ස අකුසලේහි ධම්මේහි uppajjati සුඛං මෙන්න මේ ආකාරයට කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්න වාසය කරනකොට අර කියන ලද ආකාරයට ඊතා මధుර මිහිරි ප්‍රණීත වූ निराமிස සෝයක් පහළ වෙනවා. සුඛාභියෝ සෝමනස්සං. ඒ සුඛය නිසා තව තවත් හිතේ සොම්නස ඇති වෙනවා. අයං කෝ බෝතේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන පඨමෝ ඕකාසාදිගමෝ අනුබුද්ධ සුකස්සාදිගමාය භවත්නි පින්වත්නි හේ භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ප්‍රථම ඕකාසික දිගමය අවකාශාදිගමය මේ සුඛය ලැබීමට අවස්ථාව අවබෝධ කරගත්තා සුඛස්සාදිගමාය කලින් කියාපු හැටිය ධ්‍යාන සුඛය මාර්ග සුඛය ඵල සුඛය කියන මෙන්න මේවා ලැබීම නිසා අතුවාමෙත් තෝරනවා පඨමෝ ඕකාසාදි ගමෝති පඨමඥානං පංච නීවරණාන වික්ඛම්බෙත්තා අත්තනෝ ඕකාසංඝයත්තා තිට්ඨ ප්‍රථම ඥානය පංච නීවරණයන් විස්කම්බණය කළ යටපත් කළා තනන්ට අවකාශයේ ඉඳ ලබාගෙන සිටිනවා එතකොට මේ ඕකාසාදිගම කියන පදය දැන් වැටහෙන්නට ඕන ශ්‍රාවකයන්. ඒකට මෙතෙක් කියන නද මේ කාරණා ටිකෙන් අදහස් කරන්නේ ප්‍රථම ධානය උපදවා ගැනීමයි උත්කෘෂ්ඨ වශයෙන්. භාවනා කරලා ප්‍රථම ධානය උපදවා ගන්න. ඊළඟට එතනින් මෙහා තියෙන ඒවත් මේකට සම්බන්ධ වෙනවා. ප්‍රථම ධානයේ ළඟම තියෙන උපචාර සමාධිය කියන්නේ ඒ උපචාර සමාධියත් සැපේ ලබා දෙන එකක්. සැප ලබා ගැනීමට අවස්ථාව, අවකාශය ලබා ගන්නවා. එතනින් මෙහාට ගත්තත් භාවනා යෝගීන් භාවනා කරගෙන යනකොට යම් යම් අවස්ථාවල Tamanට හිතේ කයේ සුඛය පහළ වෙනවා හිතේ සෝමනස්සේ පහළ වෙනවා. මේ ඔක්කොම මේකට ඇතුළත් වෙනවා. ප්‍රථම ධානයේ පමණක් නෙමෙයි. එතනින් මෙහාට කරන භාවනාවේ යෙදෙන ඒ යෝගාවචරයෙන්ට පහළ වෙන නායරියානික සාතනේ කටයුතු කරලා ලබන निराமிත මිහිරි මధుර සුඛය ඒ සේරම මේ මුල් කොටසෙන් අදහස් කරනවා තව කෙටියෙන් කියනවා නම් සමාධි වේදා සමාධි භාවනා කිරීමෙන් ලබා ගන්න සුවය පිළිබඳව තමයි මේ ප්‍රථම ඕකාසාදිගම අවකාසාදිගමය කියන එකෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට දෙවෙනි එක පුණජපරං බොහෝ දේකච්ඡස්ස ඕලාරිකා කා සංඛාරා අපපටිපස්සද්දා හොන්ති භාත්නි පින්වත්නි ඇතම් කෙනෙකුට මේ ඕලානික වූ කාය සංස්කාරයේ අපටිපස්සද්ධාන්ති නොසන්සිඳුනා වෙනවා ඕලානිකා වචේ සංඛාරා අපටිපස්සද්ධාන්ති ඕලානිකෝ ගොරෝසු වචේ සංස්කාර නොසන්සිඳුනා වෙනවා ඕලාරිකා චිත්ත සංඛාරා අපපටිපස්සද්ධාවන් ඖදාරිකෝ ගොරෝසෝ චිත්ත සංස්කාර නොසන්සිඳුන වෙනවා දැන් මේ කාය සංස්කාර වචේ සංස්කාර චිත්ත සංස්කාර කියන මේ එකක්වත් සංසිඳිලා නැහැ කියන එක තමයි ඒ වචන පදපේලියෙන් අදහස් කරන්නේ සෝ අපරේණ සමයන අරිය ධම්මං සුනාති. ඒ ගැන කලින් විස්තර කරලා දුන්න ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පුජ්‍යලයා මෑත කාලයේ යෝනිසෝ මනසිකරෝති නුවණින් මෙනෙහි කරනවා කලින් ඒ ගැන කියලා දුන්න යෝනිසෝ මනසිකාරයේ පවත්තන ධම්මානුධම්මං පටිපජ්ජති ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙනවා තස්ස ආර්ය ධම්ම සවණං ආගම්ම යෝනිසෝ මනසිකාරං ධම්මානුධම්ම පටිපත්තින් ඒ පුජ්‍යලයා ආර්ය ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඊළඟට යෝනිසෝ මානසිකාර්යය දෙනව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා එහෙම යෙදিলা හිතන් කටයුතු කරගෙන යනකොට ඕලාරිකා කාසංඛාරා පටිපස්සම්භන්ති. ඒ ඖදාරික වූ ගොරෝසු වූ කාය සංස්කාර සේරම සංසිඳිලා යනවා. ඕලාරිකා වචී සංඛාරා පටිපස්සම්භන්ති. ඖදාරික වූ ගොරෝසු වූ වචී සංස්කාර සේරම සංසිඳිලා ඕලාරිකා චිත්ත සංඛාරා පටිපස්සම්බන්ධ අවදාාරිකෝ ගොරෝසෝ චිත්ත සංස්කාරات ඔක්කොම සංසිඳිලා. මේ සංස්කාර ගැන මෙතන සඳහන් වෙනකොට අවදාාරිකව කාය සංස්කාර සංසිඳෙන්නේ කොහේදීද සතරවෙනි ධානයේ මෙතන කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රාස්වාද සතරවෙනි ධානයේට පැමුණුනහම කාය සංස්කාර නැමැති ආස්වාද ප්‍රාස්වාද සේරම සංසිඳිලා ඕලාක ඕලානික වටි සංඛාරා කියන්නේ මෙහිදී විතර්ක ਵਿਚාර දෙකට ඒකට කියනවා වචේ සංස්කාර කියලා. ඒක දෙවෙනි ධානයේදී සංසිඳිලා. ඕලාරික චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥා වේදනා. ඒවනම් සංසිඳෙන්නට නිරෝධ සමාපත්තියකට සමවදින්නට ඕන. ඉතින් මෙතෙන්දී ඒකත් සම්බන්ධ වෙලා තියෙනම නමුත් මේ දෙවෙනි කොටසදී සංසිඳෙන්නේ ඕලාරික කාය සංස්කාරය ඕරානික වචී සංස්කාර පමණයි. ඕරානික චිත්ත සංස්කාර සංසෙන්දෙන්නේ ඉදිරි කොටස් වල. කස්ස ඕලාරිකාණං කාය සංඛාරාණං පටිපස්සද්ධිය. ඔහුට මේ අවදාරිකෝ ගොරෝසෝ කාය සංස්කාරයන්ගේ සංසිඳීම නිසා ඕලාරිකාණං වචේ සංඛාරාණං පටිප්පස්සද්ධිය. අවදාරිකෝ ගොරෝසෝ වචේ සංස්කාරයන් සංසිඳීම නිසා. ඕලාරිකාණං චිත්ත සංඛාරාණං පටිප්පස්සද්ධිය. අවදාරිකෝ ගොරෝසෝ චිත්ත සංස්කාර සංසිඳීම නිසා. uppajjati sukha නිරාමිස සෝයක් පහළ වෙනවා. ඊටාමි හිරි මధుර සියොම් නිරාමිස සෝයක් පහළ වෙනවා. සුඛා බිහියෝ සෝමනස්ස. ඒ සුඛයට හේතු කොටගෙන හිතේ සෝමනස ඇති වෙනවා. ඒ වාගේම ප්‍රමෝදයේ සතුට ඇති වෙනවා. මේ විදිහ මේ සුඛයක් අධිගමනය කරනව අවබෝධ කරගන්න මේ දෙවෙනි කොටසෙන් සඳහන් වෙන හැටියට. නමුත් මෙතන මේ දේශනාවේ තියෙන සුඛය කියන එක මේ අපි කියන සුඛය නෙමෙයි. ඒක අටුවාවේ තෝරන ဒ ුතියෝ ඕකාසිගමෝති කියලා. මේ ඕකාසාදි ගම අයං කෝ බෝ භග තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ဒ ුතියෝ ඕකාසාදිගමෝ අනුබුද්ධෝ සුඛස්ස අධිගමාය හැපේ ලබා ගැනීම සඳහා කියලා මේ කොටසදී විස්තර වුණා ඒ කියන්නේ අටුවාවේ කියන ဒ ුතියෝ ඕකාසාදි ගමෝති චතුත්ථඥානං සුඛං දුක්ඛං වික්ඛම්බෙත්තා ඕකාසං ගහෙත්වා චිත්තති මේ සතරවෙනි ධ්‍යානය තමයි මේ දෙවෙනි ඕකාසාදිගමේ කියන්නේ ඒක සැප දුක් දෙක නිෂ්කම්බණය කරලා යටපත් කරලා හිතන් ඒ निराமிස සුවේට අවස්ථාව ඉඩ ලබා ගන්නවා. ඒ හතරවෙනි ධානය කියන තැනම කියනවානේ සුකස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා කියලා. මේ සැප දුක් ප්‍රහාණය කිරීමෙන් ලබන හතරවෙනි ධානසුමය තමයි මේ දෙවෙනි ඕකාසාධිගමය කියන්නේ කියන අටුවාවේ තෝරලා තියෙනවා. එතකොට මුලින් අපි සඳහන් කළේ කිසි අදහස් කරන්නේ ප්‍රථම ඕකාසාදිගමය ප්‍රථම ඥානය. ඒ ප්‍රථම ඥානය ගත්තහම උපචාර සමාධිය ආදී සියලු සමාධි ගුණයකට ඇතුළත් වෙනවා. ඊළඟට මෙතන චතුර්ථ ඥානය ගත්තහම දෙවෙනි තුන්වෙනි ඥානත් ඒකට ඇතුළත් වෙනවා. අන්නේ ඊතා මිහිරි මధుර निराமிස සුවය. සාවිදියකින් කියනවා නම් සතරවෙනි ධානයේදී සැප දුක් ප්‍රහාණය කළාම ලැබෙන්නේ උපේක්ෂාව ඊතා මිහිරි උපේක්ෂා. උපේක්ඛා සති පාරිශුද්ධියෙන් කියලා තියෙනවා. ඒ උපේක්ෂා සුවය කියන එක ඊටාම මිහිරි සියුම් මధుර එකක්. අන්නේ සුවය ලබනවා කියන එක තමයි මේ දෙවෙනි ඕකාසාදිගමය කියලා කියන්නේ. මේවා ලබා ගත්තා හෝ ලබා නොගත්තා හෝ ශ්‍රාවකයන්ට මේවා පිළිබඳව තේරීමක් ලබා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා. මේ දෙවෙනි ඕකාසාදිගමය. ඊළඟට තුන්වෙනි එක පුණජ පරම්බෝ ඉදේගච්ඡ ඉදං කුසලන්ති යතහ භූතං නප්පජානාති. අවත්නි ඇතන් කෙනෙක් පින්වත් පෞත්‍ත්‍සාවසි දෙවියනි මේ සනං කුමාර බ්‍රහ්මයාන ප්‍රකාශ කරන්නේ පින්වත් පෞත්‍ත්‍සාවසි දෙවියනි ඇතම් කෙනෙක් ඉදං කුසලන්ති යතහ භූතං නප්පජානාති මෙන්න මේක කුසලයයි කියලා තත්ත්ව පරිද්දෙන් අවබෝධ කරගන්න නුවණින් තේරුම් ගන්නේ නැහැ. ඉදං අකුසලන්ති යතහ භූතං නප්පජානාති. මේවා අකුසල් කියලා එහෙම තේරුම් ගන්නෙත් නැහැ. ඉදං සාමජ්ජං මේ වරද සහිතයි. ඉදං අනවජ්ජං මේව නිවැරදි ඉදං සේවිතබ්බං මේව සේවනය කළ යුතුය ඉදං නොසේවිතබ්බං මේව සේවනය නොකළ යුතුය ඉදං හීනං මේව බොහෝම ලාමකයි ඉදං පනීතං මේව ඊටාම ප්‍රණීතයි උසස් ඉදං කන්න සුක්ඛ සප්පටිභාගන්ත කන්න සුක්ඛ සප්පටිභාගං කියලා කන්න සුක්ඛ කියන්නේ තර කියාපු පිළිවෙලම තමයි කන්න කියන අකුසල වලට සුක්ඛ කියන කුසලයන්ට. ඒවට සමානෝ දේවල් පිළිබඳ ඒවා. යතහ භූතං අප්පජානාති. ඒ පිළිබඳව තත්වාකාරය අවබෝධ කරගන්නේ නැහැ මේ තැනදී. මේ කියන ලද ආකාරයට කුසල කුසලයන් පිළිබඳව වැරදි නිවැරදි පිළිබඳව සේවනය කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව හීන ප්‍රණීත දේවල් පිළිබඳව ඒ වගේම සුඛ කන්න කියන ඒවත් කුසල කුසල තමයි මේවා පිළිබඳව මේ තනත්තා තත්ත්ව පරිද්දෙන් තේරුම් ගන්න අවබෝධ කරගන්නේ නැහැ සෝ අපරේණ සමේන අරිය ධම්මං සුනාති. අර මූල් කොටසේදී විස්තර කළ හැටියට මේ තනත්තා මෑත කාලයේ ආර්ය වූ බුදුරජාණන් වහන්සේගේ සාක්ෂාතාදි ගුණයෙන් යුක්ත වූ ධර්මයේ ශ්‍රවණය කරනවා. යෝනිසෝ මනසිකාරෝති. කලින් කියා දුන්නු හැටියට යෝනිසෝ මනසිකාරයේ දෙනවා. ධම්මානු ධම්මං පටිපද්‍යති. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා. සෝ අරිය ධම්ම සමණං ආගම්ම. යෝනිසෝ මනසිකාරං ධම්මානු ධම්ම පටිපත්ති. ඒ තනත්තා ආර්ය ධර්ම ශ්‍රවණය හේතු කොටගෙන යෝනිසෝ මනසිකාරයේ දීලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදিলা ඊළඟට ඉදං කුසලන්ති යතහ භූතං පජානාති මෙන්න මේවා යහපත් දේවල් කුසල් කියලා සත්තු පරිද්දෙන්ම අවබෝධ කරගන්න. ඉදං අකුසලන්ති යතහ භූතං පජානාති මෙන්න මේවා අකුසල් කියලා ඒවත් සත්තු පරිද්දෙන් අවබෝධ කරගන්න. ඉදං සාවජ්ජං මේවා වැරදි සහිතයි ඉදං අනවජ්ජං මේවා නිවැරදි ඉදං සේවිතබ්බං මේවා සේවනය කළ යුතුය ඉදං නසේවිතබ්බං මේවා සේවනය නොකළ යුතුය ඉදං හීනං මේවා බොහොම හීනයි ලාමකයි ඉදං පනීතං මේවා ප්‍රනීතයි උසස් ඉදං කන්න සුක්ඛ සප්පටි භාගන්ති කන්න සුක්ඛ කියන සුදු කළු කියන තේරමයි එතන අදහස් කරන්නේත් කුසල අකුසලය. ඒවට සමානයි කියලා. යතහා භූතං පජානාති. සත්තු පරිද්දෙන්ම අවබෝධ කරගන්නවා. තස්ස එවං ඥානතෝ එවං පස්සතෝ අවිජ්ජා පහියති. මේ විදියට දක්නාවෝ දන්නාවෝ තනත්තාට අවිද්‍යා පහේති අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උප්පජ්ජති විද්‍යාව පහළ වෙනවා කොට අවිද්‍යාව ප්‍රහීන වෙලා යනම විද්‍යාව පහළ වෙනවා මේ උඩින් කියන ලද කුසල අකුසලයන් පිළිබඳව සේවනය කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව වැරදි නිවැරදි පිළිබඳව හේන ප්‍රණීත දේවල් පිළිබඳව සුදු කළු කියන කුසල අකුසලයන් එතනත් අදහස් කරන මේ පිළිබඳව සත්තු පරිද්දෙන් ආબોධ කරගන්න. සස්ස ඒවං ඥානතෝ ඒවං කස්සතෝ අවිද්‍යා පහීයති. මේ විදිහට දැනගන්නා වූ දක්නා වූ තනත්තාගේ අවිද්‍යාව ප්‍රහීන වෙලා යනවා. විද්‍යාව උපද්දති. විද්‍යාව පහළ වෙනවා. තස්ස අවිද්‍යා විරාගා විද්‍යුප්පාදා උපද්දති සුඛං ඔහුට මේ අවිද්‍යාව නැතිවීමෙන් විද්‍යාව පහළ වීමෙන් uppajjati sukhං සුඛය පහළ වෙනවා අවිද්‍යා විරාගා ඇතම් තම්මල මේ විරාගා කියන පදයෙන් නොඇලීම අදහස් කරනවා මෙතන අවිද්‍යා විරාගා කියනකොට ඒක නැති කිරීම අදහස් කරනවා ප්‍රහාණය කිරීම අවිද්‍යා විරාගා අවිද්‍යාව ප්‍රහීන කිරීම විජ්ජුප්පාදා විද්‍යාව පහළ වීම උපපජ්ජති සුඛං ඊටාමිහිරි සුවයක් පහළ වෙන ඒ වගේම සුඛාභිය සෝමනස්සං සුඛයෙන් සෝමනස්සේ පහළ වෙනවා මේ විදිහට සුඛයෙන් සෝමනස්සේ පහළ වෙනවා අයං කෝබෝ තේන භගවතා ඥානතා වස්සතා රහතා සම්මා සම්බුද්ධේන සතියෝ ඕකාසාදිගමෝ අනබුද්ධෝ සුකස්සාදිගමාය බවත් දෙවියනේ මෙන්න මේ ආකාරයට ඒ භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්මයක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ විසින් සතියෝකාසාධිගමම අනුබුද්ධ තුන්වෙනි අවකාසාධිගමය අවබෝධ කරගත්තා මොනවටද සුකස්ස අධිගමයි සැපය ලබා ගැනීම සඳහා සතියෝකාසාධිගමෝති අරහත්ත මග්ගෝ සම්ම කිලේසේ වික්ඛම්බෙත්වා අත්තනෝ ඕකාසං ගහෙත්වා දිට්ඨති තුන්වෙනි අවකාශකාන්තිගමයයි කියලා කියන්නේ රහත් මාර්ගය සියලු කෙලෙසයන් ප්‍රහාණය කරලා නිෂ්කම්බණය කරලා තමන්ට අවකාශය ලබා ගනිමින් සිටිනවා අන්න ඒක තමයි තුන්වෙනි අවකාශ අධිගමය කියලා මෙතන සඳහන් එතකොට මෙහිදී අදහස් කරන්නේ රහත් බවටපත් වීමයි. දැන් ප්‍රථම අවකාශාධිගමේදී පෙන්වුම් කළා අතම් කෙනෙක් කාමයන්ට යෙදিলা වට ගැති වෙලා අකුසලයන්ගෙන් පිරී වාසය කරනවා එහෙම වාසය කරන තැනැත්තා මෑත කාලයේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ දීලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ දීලා ඒ ආර්ය ධර්මයත් යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියත් නිසා කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව වාසය කරනවා. එහෙම වාසය කරන්නා වූ ඔහුට ඇති වෙන සුඛය ඒ සුඛය ඇති වුණාන් පස්සේ තව දවස් දුරට ඒක දිනු වෙමින් සෝමනස්සයක් ඇති වෙනවා. සුඛ සෝමනස්ස ප්‍රීති ප්‍රමෝදය ඔක්කොම ඇති වෙනවා. මෙන්න මේක තමයි පළවෙනි අවකාශාදිගම අවකාශාදිගමේ කියන්නේ. එතකොට ඒ කොටසින් අදහස් කරනවා කිව්වේ ප්‍රථම ඥානය. ප්‍රථම ඥානය ගත්තාම ප්‍රථම ඥානෙට මෙහා තියෙන උපචාර සමාධිය තවත් මෙහාදී බණ භාවනා කිරීමෙන් ලැබෙන සමාධි ගුණ ඔක්කොම අදහස් කරනවා ඒක තමයි පළමු වන ඕකාසාදිගමය අවකාසාදිගමේ සුඛයට ඉඩ ලබාගෙන ඊළඟට දෙවෙනුව දේශනා කියන්නේ මේ අතම් කෙනෙකුට ඕලාරික හෝ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවා සංසිඳෙන්නේ නැහැ. ඔහු මෑත කාලයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා. එහෙම මේ විදිහට මේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් යෝනිසෝ මානසිකාරයේ යෙදීමෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරීමෙන් ඔහුට අර අවදානික වූ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවා සේරම සංසිඳලා. මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවා සංසිඳීමෙන් ඔහුට ඇති වෙන uppajjati සුඛං ඊතා මිහිරි සුවයක් ඇති වෙනවා මේ දෙවෙනුවට දේශනා කළේ සැප දුක් දෙක ඉක්මවා ගියා වූ චතුර්ථ ධාන සුවයයි කියලා උත්කෘෂ්ඨ වශයෙන් සඳහන් කරනවා එතකොට ඒකට දෙවෙනි ධානය තුන්වෙනි ධානය කියන එකත් ඇතුළත් වෙනවා ඉතින් මේ සුඛය පහළ වෙනවා කියන්නේ සෝමනස්සය පහළ වෙනවා කියන්නේ දෙවැනි අවකාශාදි ගමේදී ධානයේදී ලැබෙන එකක් නෙමෙයි ධානයෙන් නැගී සිටියාම තමයි ඒක ඇති වෙන්නේ. නැත්නම් සතරවෙනි ධානයේ සුඛය සෝමනස්සේ නෑව ඔක්කොම ඉක්මවලා කියන්නේ. ඒකෙන් නැගී සිටියාම සුඛ සෝමනස් ආදී මේව පහළ වෙන බවයි තේරුම් ගන්නට ඕන. ඒ තුන්වෙනි අවකාශාදී ගමේදී ඒ තනත්තා මේ කුසලයයි මේ අකුසලයයි මේ වරදයි මේ නිවරදයි මේ සේවනය කළ යුතුයි මේ සේවනේ නොකළ යුතුයි මේවා හීනයි මේවා ප්‍රණීතයි උසස් මේවා කන්හසුක කියන කලසුදු කියන කුසල කුසලයන්ගෙන් උත්තර මේ විදිහට තත්වාකාරයෙන් දකින්නේ නැහැ ඔහු මෑත කාලයේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරනවා. යෝනිසෝ මානසිකාරයේ යෙදෙනවා. ධර්ම ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා. එහෙම ආර්ය ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මානසිකාරයේ යෙදিলা ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ යෙදিলা හිටන් මේවා කුසල් මේවා අකුසල් මේවා සේවනය කළ යුතුයි මේවා සේවනයේ නොකල යුතුය. මේවා වැරදි සහිතයි, මේවා નિවරදයි. ළඟට මේවා හීනයි, මේවා ප්‍රණීතයි ආදී වශයෙන් සේරම යතහ භූතං පජානාති සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගන්නකොට තමයි කස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ අවිද්‍යා පහීයති විද්‍යා උප්පජ්ජති අවිද්‍යාව ප්‍රහීන වෙලා හිතං විද්‍යාව පහළ වෙනවා. තස්ස අවිද්‍යාව විරාගා විද්‍යුප්පාදා uppajjati සුඛං. අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් විද්‍යාව පහළ වීමෙන් ඔහුට සැපය පහළ වෙනවා. මේ සැපය මොකද්ද? ඵල සමාපatti සුවය කියන එකයි. ඵල සමාපත්තියෙන් නැගී හිටියාමත් මේ කියන ලද සුඛය පහළ වෙනවා. මෙන්න මේක තමයි තුන්වෙනි අවකාශාදිගමය කියලා මෙහිදී ප්‍රකාශ වෙන්නේ. මේ තුන්වෙනි අවකාශාදිගමය කියන්නේ රහත් මාර්ගය කියලා සඳහන් වෙනවා. රහත් මාර්ග ඥානයේදී සියලු කෙලෙසුම්ම ප්‍රහාණය වෙලා යනවා. ඒ ප්‍රහාණය වීම නිසා තමයි මේ තුන්වෙනි අවකාශාධිගමේ ලැබෙන්නේ. දැන් මේ අනුපිළිවෙලේ හැටියට පළවෙනි අවකාශාධිගමේදී ප්‍රථම අධ්‍යානයත් එතනින් මෙහා සමාධිගුණත් ඇතුළත් වෙනවා. දෙවෙනි අවකාශාධිගමේදී චතුර්ථ අධ්‍යානයත් දෙවෙනි තුන්වෙනි ධ්‍යානත් ඇතුළත් වෙනවා. හතරවෙනි අවකාශාදි ගමේදී රහත් බවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ මාර්ග ඥාන තුනක් කියන ඔක්කොම ඇතුළත් වෙනවා මේ විදිහට මේ අවකාශාදිගම වලින් ඥාන මාර්ගඵල තමයි පහළ වෙන්නේ මුලින්ම සඳහන් කළාන සුකස්ස අධිගමාය කියලා පදයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අවකාශාධිගම අවබෝධ කරගෙන දේශනා කරලා තියෙන සුකස්ස අධිගමාය සුකස්ස අධිගමායාතේ ඥාන සුකස්ස මග්ග සුකස්ස ඵල සුකස්සත අධිගමාය කියලා සඳහන් වෙනවා ඥාන ඥාන මාර්ගඵල සුවේ සඳහා කියන එක එතකොට මේ තුන් වෙනුවට අදහස් කරන්නේ මාර්ගඵල සුවය. මාර්ගඵල සුවය කියනකොට මෙතන ඵල සමාපත්තිය පිළිබඳව අපට ගන්න පුළුවන්. මේ කලින් සඳහන් වුණා එවං ඥානත එවං පස්සත අවිද්‍යා පහියති විද්‍යා උප්පජ්ජති කිය. අවිද්‍යාව ප්‍රහීන වෙනවා විද්‍යාව පහළ වෙනවා විද්‍යා කියලා කියන්නේ විනිවිද ඥානාතීති විද්‍යා විනිවිද දැනගන්නවා මේ රහත් මාර්ග ඥානයේදී සියලු දේවල් පිළිබඳව විනිවිද දැනගන්නව අවබෝධ කරගන්නවා ඒ විදිහට අවිද්‍යාව විරාගා විජ්ජුප්පාදා අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් විද්‍යාව පහළ වෙනවා ඒ විද්‍යාව පහළ වීමෙන් තමයි uppajjati sukham සුවය පහළ වෙනවා කියලා සඳහන් එතකොට මේ සුඛය කියලා කියන්නේ මාර්ගඵල සුඛය කියන එකයි කට මාර්ග ඵලය පහළෝනාමස්සුව ඇති වෙනම ඊළඟට මෙහිදී ඵල සමාපත්තියත් අදහස් කරනවා සෝවාන් ආදී මාර්ගඵල උපදවාගත්තු ආර්ය ශ්‍රාවකය තමන් උපදවාගත්ත මාර්ගඵලයට පැමිණිලා හිටන් ඵල සමාපත්තිය කියලා නිර්ාමිත සුවයක් විඳිනවා ඒක ලෝකෝත්තර සුවයක්, निराமிස සුවය. අන්නේ निराமிස සුවයත් මෙතන අදහස් කරනවා. මාර්ගඵල සුවය කියලානේ තෝරලා තිබුණේ. ඒ නිසා මාර්ග සුවයත් ඵල සුවයත් කියන දෙකම තමයි මේ තුන්වෙනි අවකාශාදිගමේදී සඳහන් ඒකට අවිද්‍යා විරාගා විජ්ජුප්පාදා අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නට ඕන ඒ ගැන දීර්ඝ විස්තරයක් කරන්නට අවස්ථාව නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ කියලා. එතකොට මේ ආර්ය ශ්‍රාවක සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ආර්ය ශ්‍රාවකයෝ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන කරුව ප්‍රකාරයෙන් නෙමේ ඒ ඒ ප්‍රමාණයෙන් අවිද්‍යාව ප්‍රහාණය කරනවා. ਸਰව ප්‍රකාරයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ රහත් මාර්ග ඥානය. එතෙන්දී ඉතිරි නැතුවම ਸਰව ප්‍රකාරයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය කරනවා. ඒක තමයි මේ සඳහන් වුණේ අවිද්‍යා විරාගා විජ්ජුප්පාදා uppajjati සුඛං කියලා. අවිද්‍යාව ප්‍රහාණය කිරීමෙන් විද්‍යාව ඉපදීමෙන් ඔහුට සුඛය පහළ වෙනවා. පින්වත්නි දැන් ඉතින් අපේ කාල වේලාව අවසන් වෙගෙන යන්නේ අද මේ කාරණා තුනක් පිළිබඳව ජනවසබ සූත්‍රයෙන් අරගත්ත සුඛ තුනක් පිළිබඳව තමයි විස්තර කරන්නට යෙදුනේ. මේක ඊටාම වැදගත් කාරණා සඳහන් වුණා අරිය ධම්මං සුණාති යෝනිසෝ මනසිකරෝති ධම්මානුධම්ම පටිපජ්ජති කියලා. මේවා සාමාන්‍ය ජනයාට ඉතාම වැදගත් කාරණා. ඉතින් ඒවා හිතට අරගෙන කටයුතු කරන්නට ඕන හැමදෙනාම මේට වැඩි කාලය ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් පැයකටත් වැඩි කාල සීමාවක් ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයේ හේතුයෙන් හැම දිනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්නවා